නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ලංකා වාසී සියලු දෙනාටත් ලෝක වාසී සියලු දෙනාටත් ධර්ම අවබෝධය පිණිස ධර්ම දානමේ පින්කමක් වශයෙන් සිද්ධ කරන ධර්ම දේශනාවකට දායකත්වය ගත්තා පාදුක්ක මාතික්ක මාතා වික්ෂණී ආරාම වාසී දෙනිපිටි යේසුමේදා මිහින් මහන්සි ඇතුළු ආරාම වාසී සියලුම වික්ෂණීන් වහන්සේලා සිංහකෝදාගොඩ මහතා ඇතුළු ඥාති සෑම දෙනිපිටියේ නන්දා සමර වික්‍රම මහත්මිය ඇතුළු දූදරු සෑම දෙනා විසින් ධර්ම දේශනාව සසරින් නිවනට මාත්‍රකාව යටතේ බෞද්ධ මාත් ජලහ හරහා විසිරවා හරිනවා. දැන් මේ වෙනකොට මේ ධර්ම දේශනා මාලාවේ කරුණු 192ක් දේශනා කළා තියෙනවා. දැන් දේශනා කරන්නේ 193 වෙනි කරුණ. පටිච්චසමුප්පාදයේ අංග 12න් පසුගිය ධර්මදේශනා තුනක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියන කාරණය පැහැදිලි කරලා. ඊට පස්සේ ධර්මදේශනාවේ තියෙනවා සංස්කාර කියන්නේ මොනවද කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ ධර්මදේශනාවේ තියෙනවා විඥාන කියන එක මොකක්ද කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ තියෙන්නේ නාම රූප පිළිබඳව. නාම රූප කියන්නේ මොනවද කියන කාරණයයි අද ධර්ම දේශනාව තුළින් පැහැදිලි කරන්නේ. නාමංච රූපංච. ලෝකයේ තියෙන කරුණු සත්‍ය වූ කරුණු දෙක පිළිබඳ. නාමය අභිධර්ම ක්‍රමයෙන් දේශනා කළා කියනවා තථාගතයන් වහන්සේ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන්. සූත්‍ර දේශනා තුළ දේශනා කරනවා වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර වශයෙන්. 89ක් සිත් 52ක් චෛතසික නාම ධර්ම 89ක් සිත් කාමාවචර 54ක් මහග්ගත සිත් 27ක් ලෝකෝත්තර සිත් 8ක් කාමාවචර සිත් 54 අකුසල සිත් 12ක් අහේතුක සිත් 18ක් කාමශෝභන 24 54යි එනම් ධර්මයක් චෛසික 52ක් දේශනා කරලා තිනවා ඒත් නාම ධර්ම හැටියට. සම්බචිත් සාධාරණ හතක්. පස්ස වේදනා සංඥා චේතනා චේතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. ප්‍රකීර්ණ කයක් තියෙනවා. විතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද ආදි වශයෙන් අකුසල චෛසික 14ක් 27යි සෝබන චෛසික 25 52ක් නාම ධර්ම. දැන් මේකින් එක විස්තර කරන්න නැහැ. මොකද අභිධර්මයේ ටිකක් ගැඹුරුයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා නාම රූප පුළුවන් තරම් සරලව කියන්න. තේරුම් ගන්න පුළුවන් පහසු ආකාරයට කියන්න. යම් කිසි කෙනෙක් නාම රූප පිළිබඳව නිවැරදිව දැනගන්න අවශ්‍ය නම් අභිධර්ම පිටකයෙන් මේ ටික ගත්තත් කමන්නේ. තේරුම් ගන්න පුළුවන් නාම ධර්ම කියන්නේ මොනවද? ඒවා කොහොමද හටගන්නේ? ඒවා පැවැත්ම කොහොමද? ඒවා ආයශ්‍ය කොහොමද? ඒවා ක්‍රියාත්මක වීම කොහොමද? කියන එක දැනගන්න පුළුවන්. ඒතර නාම කියන්නේ සිත හා සිතුවිලි වලට. රූප කිව්වේ සතර මහා ධාතුවා සුද්දාෂ්ටක කලාපේට රූප කිව්වා. ඒක පහස්යෙන් බෙදාගෙන නාම රූප වෙන් කරගන්න හැකි ක්‍රමයක් කියනවා. අපේ ශරීරයේ කොටස් 32කට බෙදන්න පුළුවන් දෙතිස් කුණප කොටස් වශයෙන්. කෙස් රූප කෙස් පිළිබඳව මෙනෙහි කළා නම් යම් සිතකින් සිතනාම පහසෙන් වෙන් කරගන්න පුළුවන්. ලොම් කියන්නේ රූප මෙනෙහි කරපු සිත පරීක්ෂා කරලා බලපු සිත නාම. නිය කියන්නේ රූප සතර මහා ධාතු සුද්දාස්තික කලාපේ පරීක්ෂා කරපු බල පරීක්ෂා කරලා බලපු සිත නාම. දත් සතර මහා ධාතු සුද්දාස්තික කලාපේ ඒක බෙදලා වෙන් කළ බලපු සිත නාම. හම සම් සතර මහා ධාතු හේව සුද්දාස්තික කලාපයයි ඒ පිළිබඳව දැනගත්ත සිත නාම. එච්චර අමාරුවක් නෑ. සිතක් තියෙනවා, කයක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒ වගේම බාහිර ඇසට පේන දේ ගත්තොත් රූප. ඒ පිළිබඳව යම් සිතුවිල්ලක් ආවද? නාම. කනට ඇහෙන යම් ශබ්දයක් ඇද්ද? ඒක රූප සතර මහා ධාතුන්ගෙන් නිර්මාණය වෙච්ච එකක් ශබ්දය කියන එක. ඒක රූප ඒ ශබ්දය පිළිබඳව දැනගත්ත සිත නාම. නාස්‍යයට දැනෙන්නේ ගඳ සුවඳ ඒක සකස් වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතු ඒවත් සුද්දාෂ්ටක කලාපේ. ඒ පිළිබඳව දැනගත්තද සිතින් නෑ. බලන්න කොච්චර අමාරුද කියලා. දිව සතර මහා ධාතු ඒ පිළිබඳව දැනගත්ත සිත නාම. බාහිර රසය ඒ පිළිබඳව දැනගත්ත සිත නාම. ශරීරයට දැනෙන පහස සීත උෂ්ණ දෙක ඒ සතර මහා ධාතු අසුද්දාෂ්ටක කලාපයයි ඒ පිළිබඳව සිතුවිල්ලක් ආවද නාම මනස නාම මනසට ගත්තේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මතාවයක් නම් ඒ සුද්දාස්ක කලාපේවත් රූප. මනසකින් ගත්තේ බින්ද වේදනාවක්ද? සංඥාවෙන් හඳුනාගත්ත දෙයක්ද? සංස්කාර හේවත් බලවත්ත්‍ය සිතවිල්ලක්ද නාම. ඒකට එතන තියෙන්නේ නාමයයි සිතක් නාම වේදනා සංඥා සංස්කාර කියනේම නාම. විඥානේ නාම. නිවනත් නාම ධර්මයකටම ඇතුළත් කරලා තියෙනවා. නාම ධර්මයක් හැටියට. හැබැයි පෙන්වන්න නම් ක්‍රමයක් නැහැ. බලන්න ක්‍රමයක්. හැබැයි දකින්න පුළුවන්. ධර්ම අවබෝධය තුළ නිවන දැర్శණය වෙනවා. දකි. එකක් නාම ධර්මයකටම ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් කෙල කියන්නේ සතර මහා ධාතු යත්‍රූප. මෙනෙහි කරපු සිත බලපු සිත දැක්ක සිත නාම. සම කියන්නේ රූප. සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. මෙනෙහි කරපු සිත නාම. ඉතින් වෙන් කරගන්නකො. මොනවද තියෙන කියලා බලන්න. ඒතර බාහිරින් ගත්තොත් රූප ගත්තොත් තිස්සේ තියෙන සියලුම දේවල් රූප. සතර මහා ධාතු. එච්චරයි. ඒ සියල්ල මෙනෙහි කරන සිත නාම. කනට ඇහෙන විශ්වයේ තියෙන යම් ශබ්දයක් ඇද්ද? ඒ සියලුම ශබ්ද රූප. ඒ පිළිබඳව මෙනෙහි කරන සිත නාම. මේ විශ්වයේ යම් තැනකදී යම් සුගන්ධයක් යම් යම් දුර්ගන්ධයක් ඒ සියල්ල රූප සතරමහා දහස් සුද්දාෂ්ට කලාප ඒ පිළිබඳව දැනගන්න සිට නාම මේ ලෝකයේදී යම් රසයක් අඹුල් රස තිත්ත රස පැණි රස කාට රස ලුණු රස යම් රසයක් ඇද්ද ඒ සියල්ල රූප සතරමහා දහස් දැනගත්ත සිට නාම මේ ලෝකේ යම් තැනක යම් සීතලක් ඇද්ද යම් උෂ්ණයක් ඇද්ද නිශ්චය යම් තැන ඒ සියල්ල රූප සතර මහා ධාතු සුද්දාෂ්ට කලා දැනගත්ත සිත නාම දැන් පැහැදිලිද නාම රූප කියන්නේ මොනවද කියලා විතර බලන්නකො ඊට සිත හඳුනගන්න මොකද බෞද්ධ දර්ශනය බුදුදහම තුළින් යම් දෙයක් අපි බලාපොරොත්තු වෙනවා නම් සිතම වඩන්න ඕනේ. නාමයෙන්ම තමයි වඩන්න ඕනේ. එතකොට රූපේ තමයි නාමය නිසා රූපය හට ගන්න. දැයික කොහොමද සිද්ධ වෙන්නේ? මේ නාම රූප දෙක ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. කොහොමද වෙන්නේ? දැන් කර්ම හේවත් සංස්කාර කියන්නේ නාම ධර්ම. ඒ කර්මයක් එක්ක බැඳිලා එන ප්‍රතිසන්දි විඥාණය නාම ධර්ම. ඒකට මේ ප්‍රතිසන්දි විඥාණය දැසගන්නේ කොහෙද? රූපයක. කොහොමද ඒක රූපයක බැසගන්නේ? දැන් මේක ඉස්සෙල්ලා දේශනාවකටත් පැහැදිලි කරලා ඇති. රූපය කියන්නේ මොකක්ද? රූපය කියන්නේ මවගේ ගර්භාෂයේ සකස් වෙන යුක්තාණු රූප. ඒ රූපයක්. එයි ඒක සතර මහා ධාතුන්ටයි තියෙනවා. මේක කලිනුත් දේශනාව සඳහන් කළා. නමුත් මේ නාම රූප විස්තර කිරීමේදී මේක පැහැදිලි කරන්න වෙනවා. ඒතර අපි ගන්නවා දරුවේ කුස පිළිසිඳ ගන්න ඉස්ලාම රූපයක් අවශ්‍ය වෙනවා. රූපය කියන්නේ යුක්තාණුව. ඒ යුක්තාණුව පිළිල වෙන්නේ සතර මහා ධාතුන්ගේ. ඒ කොහොමද? ස්ත්‍රී ඩිම්බ පුරුෂ සක්‍රාණ. අම්මා ගත්ත ආහාරයත් සතර මහා ධාතු. එයින් මෑණියන්ගේ ශරීරය තුළ නිර්මාණය වෙච්ච ස්ත්‍රී ඩිම්බ සතර මහා ධාතු. තාත්තා ගත්ත ආහාරයත් සතර මහා ධාතු. ඒ තුළ පියාගේ ශරීරයේ සකස් වෙච්ච ඒ සක්කාණු සතර මහා ධාතු. දැන් ඒ දෙක සංසේචනය වෙනවා යුක්තාණුවේ මේ සතර මහා ධාතු සතර මහා ධාතු කොටස් ටිකක් සංසේචනය වෙන හැදෙන්නේ සතර මහා ධාතු. වෙන දෙයක් හදන්න බෑ. සතර මහා ධාතු. ඒකට කියනවා යුක්තාණු කියලා. ඒක රූපයක්. හැබැයි රූපයකට තනියෙන් පිහිටන්න බෑ. රූපයකට තනියෙන් පිහිටන්න බෑ. ඒකෙන් දරුවෙක් බිහි වෙනවද? නෑ. එහෙනම් තව මොකක්ද අවශ්‍ය කරන්නේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න? මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න නම් ප්‍රත්‍යන්ති විඥානයක් ඕනේ. එනිසා තමයි පටිච්ච සමුප්පාදෙදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ අවිචාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං. ඒතොර විඥානයේ කිය ප්‍රත්‍යන්ති විඥානේ. ඒක මොකෙන්ද ගත්තේ? සංඛාර වලින්. සංඛාර කිව්වේ මොනවද? කුසල අකුසල කර්ම වලට. ඒ දෙකෙන් එකක් ගත්තා. අවසාන අවස්ථාවේ මනසට විඥාණයට අරමුණු කළේ එක කුසල ආරම්මණයක් කකුසල ආරම්මණයක්. ඒ තුල තමයි ලගින්නේ විඥාණය. කුසල ආරම්මණයක ලගිනවා කකුසල ආරම්මණයක ලගිනවා. ඒ දෙකෙන් එකක් ගත්ත අවසාන අවස්ථාවේ ප්‍රසන්න විඥාණය එතකොට ගර්භාෂයේ යුක්තාණුව සකස් වෙලා තියෙනවා. දැස්ස. විඥාන පත්‍ය දැන් දරුවෙක් දායි. දරුවෙක්ද ආවේ? පිළිසිඳ ගත්තේ දරුවෙක්ද? එහෙනම් කියන්නේ දරුවෙක් පිළිසිඳ ගන්න කියලා. වැරදි. දික්ටි. දරුවෙක් පිළිසිඳ ගත්තේ නැ සම්මුති වශයෙන් දරුවෙක්. හැබැයි සත්‍ය වශයෙන් දරුවෙක් නෙමෙයි. නාම රූප දෙකක් පටන් ගත්තා. අර රූපය යුක්තානේ රූපය ක්‍රියාව පටන් ගත්තා. එතකන් එයාට ක්‍රියාත්මක වෙන්න බෑ. ප්‍රතිසන්දි විඥාණය සම්බන්ධ වෙන තුරු අර යුක්තාණයේ සතර මහා භූතයන්ට සුද්දාස්තික කලාපයට ක්‍රියාත්මක වෙන්න බෑ. ප්‍රතිසන්දි විඥාණයේ නාමය සම්බන්ධ වෙච්ච ගමන් ක්‍රියාව පටන් ගන්නවා. එතකොට පටන් ගත්තේ කොහොම ක්‍රියාවක්? නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ නාම රූප දෙකේ ක්‍රියාවට සත්‍ය සම්බන්ධ කරගත්තා. අවිද්‍යාව හින්දා. මෝහයෙන් ඉන්න මුලාවෙන් ඉන්න හැබැයි සම්මුතියෙන් ගන්න ඕනේ දරුවෙක් තමයි ඉන්නේ කියලා හැබැයි පරමාර්ථ වශයෙන් දකින්න ඕනේ නාම රූප දෙකක් පටන් ගන්නත් කියලා ඒතර මේ නාමය සත්‍ය වේදනාව කියන්නේ සත්‍යද සංඥාව කියන්නේ සත්‍යද සංස්කාර කියන්නේ සත්‍යද නෑ විඥානය කියන්නේ සත්‍යද නෑ වේදනාව කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒකම සත්‍යයක් වෙනවා සංඥාව කියන්නේ ත්‍රිස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. දැන් විඥානය නාම රූප දෙකට සම්බන්ධ වෙනාම එතන ඉඳලා නාම රූපච්ඡ විඥාන. ගර්භාෂයට විඥානය සම්බන්ධ වෙනකන් විඥානපච්ච නාම රූප. ඒ කියන්නේ විඥානය ප්‍රත්‍ය වුණා, උපකාර වුණා, පිහිට වුණා නාම රූප දෙක වැඩිවීමට. ඒතර නාම රූප දෙක එතන නාම රූප දෙක පටන් ගත්ත ක්‍රියාව ඒ ක්‍රියාව පටන් ගන්නකොටම එතන විඳීමක් තියෙනවා. ඒ කලලයකට ඇලෙනවා. ඒ අලුත් භවයට ඇලෙනවා. ඒක විඳිනවා. ඒ වේදනාව. ඒ භවය හඳුනා ගන්න සංඥා. යාගේ චිත් බලවත් වෙනවා. සංස්කාර. එතකොට එතන තියෙන වේදනා සංඥා සංකාර එක්ක බැඳිච්ච විඥාණයට නිදලා තියෙන. ප්‍රතිසන්දි විඥාණයට ආයශ තියෙන එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයයි. ඒතකොට සංස්කාර කියන නාම ධර්මයන්ට තියෙන්නේ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ සංස්කාර කියන කුසලාරම්මන අකුසල අකුසලාරම්මන කියන ඒ නාම ධර්මයන් එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැති ඉන්නේ ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍ය වෙලා. ප්‍රතිසන්දි විඥාණය හදලා තමයි මෙයා නිරුද්ධ වෙන්නේ. ඒකට ගත වෙන කාලය තප්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. අර සත්‍ය ප්‍රතිසන්දි ගන්න කොච්චර වෙලාවක් යනවද? චිතක්ෂණය යන්නේ. ඒ හට ගන්න චිතක්ෂණය එතකොට ක්ෂණයෙන් අවසන්. ප්‍රතිසන්දි විඥානය සම්බන්ධිත ඉවරයි. ඒ නාම රූප වලට ප්‍රත්‍ය වෙලා. නිකන් නෙමෙයි. නිකන් නැති වෙන චිතක්ෂණය තුළ නැති වෙන්නේ නාම රූප වලට නාම රූප දෙකේ ක්‍රියාවට සම්බන්ධ ලිව. සම්බන්ධ ක්ෂණයෙන් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන ක්ෂණයෙන් ඒක ඇවිස් ඉවරයි. එතකොට එතෙන් ඉඳලා පටන් ගත්තේ නාම රූප දෙකේ ක්‍රියාව. එතකොට එතන ඇති වෙනවා විඳීම, එතන ඇති වෙනවා හඳුනා ගැනීම, එතන ඇති වෙනවා සිත බලවත් වීම. තම නාම ධර්ම තුනක් අන්න එතන ඉඳලා පටන් ගත්තා. දැන් අර කලලේ තමයි මේ නාම ධර්ම තුන අර විඥානය. ඒතකොට මේ නාම ධර්ම තුන විඥාණයට ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ වේදනාව සංඥාවට ප්‍රත්‍ය වෙනවා සංඥාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවා. වේදනා සංඥා සංකාර විඥාණයට ප්‍රත්‍ය වෙනවා. තේරෙනවද කියන එක ගැඹුරුද? තේරෙනවද? මේ සත්‍යයේ පහළ වෙන්නේ නාම රූප දෙයක්. මේ සත්‍යයක් නතර නැහැ කියන එකයි පෙන්වන්නේ. මොකද අපිට අවබෝධ කරගන්න ඕනේ නිස්සත්ත්ව නිච්චීව කියන ස්වභාවය. නාම රූප දෙකක් තියෙන්නේ කියන. ඒ ස්වභාවය අපිට අවබෝධ කරගන්න ඕනේ. එතකොට එතන ඉඳලා වේදනා සංඥා සංකාර කියන ධර්මතාවයන් තුල විඥානය ලගිනවා. අපි ලගිනවා කියන්නේ මේ ගොඩක් වෙලා ඉන්නවා නෙමෙයි චිත්තක්ෂණය තුළ එකද බින්දිනවා. ඒතර ඒ වේදනා සංඥා සංකාර කියන විඥාන කියන ධර්මතා අර කලලය නැමැති රූපයත් එක්ක බැඳිලා තියෙනවා. දැන් නාම රූප දෙකේ ක්‍රියාවක් පටන් ගන්නවා. දැන් එතකොට එතන සත්‍යයක් නෑ නේද? පුච්චලයක් නෑ නේද? හැබැයි ඒ රූපේ තියෙන වෙනස්කම්. ඒ වෙනස්කම ඇති කරන්නේ කොහොමද? කර්මය. එතකොට ඒ කර්මයේ ස්වභාවය අනුව තමයි අර සතර මහා ධාතුන්ගේ වෙනස ඇති කරන්නේ. ඒක අභිධර්ම ක්‍රමයෙන් කියනවා කාය දශක, වස්තු දශක, භව දශක. දශක කියන්නේ 10ට. කාය දශක. ශරීරය ඒ ස්වභාවය ඒ කියන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන් 10ක් වෙනස් කරන්න බලයක් තියෙනවා. කාටද? කර්මයට. වස්තු දසක හෘදේ වස්තුයෙන් 10ක් රූප කලාප 10ක් වෙනස් කරන්න බලයක් තියෙනවා. කාය දසක වස්තු භාව දසක ස්ත්‍රී පුරුෂ භාවයෙන් 10ක් වෙනස් කරන්න බලයක් තියෙනවා. රූප කලාප 30ක් වෙනස් කිරීමේ බලයක් තියෙනවා. අර ප්‍රතිසන්දි විඥානයක් කර්මයක් එක්ක පැටලිලා ආපු ප්‍රතිසන්දි විඥානයට. දැන් එතකොට සත්‍යයේද කර්මකලේ නෑ. කර්ම කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතුවිල්ලක් විතරයි කර්ම කියන්නේ කුසල ආරම්මන අකුසල ආරම්මන ආරම්මනය. ඒක සිතුවිල්ලක් විතරයි. ඒන් එකක් ගත්තා මනසට විඥානය. ඒතකොට විඥානය කියන්නේ සත්‍යයේ කුසලෙන් නෙමෙයි. සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ලෙන් හැදුවා අර රූප කලාපවල වෙනසක්. ඒතකොට ඒ වෙනස හැදුවේ අර කුසල ආරම්මන අකුසල ආරම්ම කියන දෙකේ ස්වභාවයන් අනුව තමයි හැදුවේ. ඒතකොට හැදුවේ සත්‍ය කුච්චරේ නෙමෙයි නාම රූප දෙකේ වෙනසක්. එතකොට දැන් මේ රූපේ රූප කලාප 30ක් වෙනස් කරන්න පුළුවන්. දැන් ඒක කොහොමද අපි තේරුම් ගන්නේ? අවබෝධ කරගන්නේ? අම්මයි තාත්තයි ඉන්ද්‍රියයන් හොඳට සම්පූර්ණයි. අතපය හොඳට තියෙනවා. දරුවා අඟල් කරයි. දරුවා නැද්ද ලෝකේ? කවුද ඒක ඇති කරන්නේ? දෙමව්පියන්ගේ ඥාණයෙන් ඇති උනේ ඒක එක පැත්තක් විතරයි. අර සම්බන්ධ කරලා දුන්න ගර්භාෂයේ යුක්තාණුවක් වශයෙන් අම්මයි තාත්තයි. එතකොට ඒකට අර කර්මයක් එක්ක බැඳිලා ආපු විඥාණය අරකට වැටෙනකොටම 10ක් වෙනස් කරා කාය දශක. ශරීරයෙන් 10ක් වෙනස් කරලා තියෙන්නේ. අතක් මෙහෙම උස්සන්න බෑ. කකුලක් උස්සන්න බෑ. කකුලක් පණ නැහැ. නෝ කකුල් දෙක පණ නැහැ. එක කොන්ද පණ නැහැ. නැද්ද? ශරීරයෙන් 10ක් වෙනස් කළා. එතකොට වෙනස් කරේ නාම ධර්මයේ රූප ධර්මයේ වෙනස් කරාද? පැහැදිලිද කියන්නේ? නාම ධර්මයේ රූප ධර්මයන් වෙනස් කළා. දැන් අපි කියන්නේ මොකක්ද එතකොට? ඔකට. වැරදි වචන පාවිච්චි. අපේ ළමයා අංග විකලයි. ළමයා අංග විකලයි. නෑ. අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. ඒක ඇතිකලේ නාම ධර්මයේ විසින්. සිතුවිලි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවධානයෙන් ඉන්න ඕනේ පරිස්සමෙන් ඉන්න ඕනේ කල්පනාවෙන් ඉන්න ඕනේ ශරීරය ගැන නෙමෙයි. සිත ගැන. හිත ගැන පරිස්සමෙන් ඉන්න ඕනේ, කල්පනාවෙන් ඉන්න ඕනේ, අවධානයෙන් ඉන්න ඕනේ. එක ස්ථණයෙන් වෙනස් කරලා දානවා. ඒතර ශරීරයෙන් 10ක් වෙනස් කළා. මොකද දැස් සම්ද කළා. දැස් කියන්නේ සතර මහා ධාතු. ඒතර අම්මටයි තාත්තටයි යස් පේනවා. අම්මටයි තාත්තටයි යස් පේන්නේ නැහැ. දරුවට පේනවා. එහෙම නැත්නම් අම්මටයි තාත්තටයි යස් පේනවා දරුවට පේන්නේ. එතකොට S2 විකෘතිතාවය කාය දශක. දශක කියන්නේ 10. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕචා. කාය ප්‍රසාද රූප ජීවිතේන්ද්‍රිය. කාය ප්‍රසාද රූප කායටයි අයිති. ජීවිතේන්ද්‍රිය කර්මය පාලනය කළ level තියෙන. ජීවිතේන්ද්‍රිය රූපය කියන්නේ කර්මයයි. ඉන්ද්‍රිය කියන ධර්මයන් මම පෙර දේශනවල පැහැදිලි කරා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. කවුද? කර්මය. දැන් එතකොට සත්‍ය පුජ්‍යලයක් වෙනස් කරලෙව්වද සතර මහා ධාතුක සුද්දාෂ්ටක කලාපේ වෙනසක් කරලෙව්වද ඒ වෙනස කලේ එතන කර්ම කරන පුජ්‍යලයක් ඉන්නවද නෑ ඒ සිතුවිල්ලක් විතරයි ඒ සිතුවිල්ලෙන් තමයි අර සතර මහා ධාතුක ඒ රූප කලාප වල වෙනස ඇති කලේ සුද්දාෂ්ටක කලාපේ වෙනස ඇති කලේ පැහැදිලිද ඒ නිසා හොඳට මතක තියාගන්න එවැනි දරුවෙක්, අංග විකල දරුවෙක්, එහෙම නැත්නම් විකෘති වූ දරුවෙක් කෙනෙක් දැක්කොත් අනුකම්පා කරන්න. හිතන්න මෙයාගේ මේ කර්මය පෙර කර්මයක ප්‍රතිඵලයක් මෙයා භුක්ති විඳින්නේ. අනේ පව් මේ ධර්මය නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා, මෝහය නිසා මේ දරුවගේ සිත් දෝෂය වුණා. පෙර භවවල සිත් දෝෂය වීම නිසා මෙයාගේ මේ සතර මහා ධාතුවේවත් ඒ සුද්දාෂ්ටක කලාපේ විකෘති භාවයක් ඇතුළේ විත් තියෙනවා. තේරෙන පැහැදිලිද කියන්නේ. අනිත් එක වස්තු දශක. වස්තු කිව්වේ හෘද වස්තුවට. දැන් හෘද වස්තුව සෑම කෙනෙක්ගේම එකම වගේද? දැන් හෘද වස්තුව කියන්නේ මොකක්ද? සුද්දාස්ත්‍ර කලාපේ. සතර මහා ධාතුව සුද්දාස්ත්‍ර කලාපේ හෘද වස්තුව කියන්නේ. දැන් එක්කෙනෙක් කෙනෙකුගේ heart එක එනවා මාස 3කට. කාල සීමාව මාස 3යි. දැකලා නැති. මේ ළඟදිත් එකක් තිබ්බා. ඒ දරුවා උපදිනකොටම හෘදවස්ත්‍රේ නහරයක් උපතිම නහරයක් නේ. එතකොට නහර ප්‍රධාන නාල හතරක් තියෙනවා. නහර තුනයි තියෙන්නේ දරුවාට එක නහරයක් නැහැ. දවස් මාරණේ හරි අපාසියෙන් ඩොක්ටර්ස්ලා කිව්වා දරුවාට බයිපාස් එකක් කරන්න ඕනේ. දැන් මේ ඉපදිච්ච දරුවෝ මාස 3ක් පරිස්සම් කරන්න කිව්වා. බෙහෙත් දුන්න මාස 3ක් පරිස්සම් කරා. ලෙඩ විච් එකට ගෙනිච්චලා මරහලට. ගෙනිලා බාර දුන්න අස්සම් කළා. ඔපරේෂන් එක කරන්න බයිපාස් එක. ඔපරේෂන් කළා දවස් දෙකයි දරුවා මලා. එතකොට මේ හෘද වස්තුව නැමැති ඒ සතර මහා ධාතුවේ සුද්ධාස්තක කලාපයේට ඒ ස්වභාවය ඇතිකලේ ප්‍රධාන නාලයක් නෑ යාගේ. නාල තුනයි. දැන් මොකක්ද හේතුව? පෙර භවයේ කාගේ හරි පොකුවට ඇන්න පීයේ. පසා කරගෙන ගියා නහරයක් කපාගෙන. සමාජයේ වෙන්නේ නැද්ද එහෙම දේවල්? නහරයක් කපාගෙන ගියා කපාගෙන ගියා නහරෙන් ගලාගෙන ගිය ලේ නිසා දරුවා මලා පෙර භවයේ. නට උපදිනකොටම ඒ නහරේ නැහැ. එතකොට ඒ දරුවාගේ නැති උනේ සුද්දාෂ්ටක කලාපේ. දැන් මේ දැන් මෙයා එනකොට සුද්දාශ්‍රක කලාපය හෘද වස්තු කියන්නේ ඒකයි. වස්තු දශක කියන්නේ 10යි. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය දශක ශරීරයට යයිති ජීවිත ඉන්ද්‍රියෙන් පාලනය කරන කර්මය විසින්. නහරේ කපලයි උනේ. එතකොට පුච්චලේකේ අවසානයද එතන තියෙන්නේ අර සුද්දාශ්‍රක කලාපයේ අවසානයද තියෙන්නේ. සතර මහා ධාතුව සුද්දාශ්‍රක කලාපේ අවසන් කරා. එතකොට මැරුණේ දරුවා. අපි සම්මුති වචනයක් පාවිච්චි කරනවා දරුවා මැරුණා කියලා. ඒතර මැරුණද? නැහැ. කර්මයේ ප්‍රතිඵල වශයෙන් අර හෘද වස්තුවේ උප්පත්තිය නැති කළෙව්වා අඩු කරලා. වස්තු දශක. තේරෙනවද කියන එක පැහැදිලිද? නාම රූප දෙක ක්‍රියාව මේ පෙන්වන්නේ. නාම රූප දෙකක් මොනවද මේ කරන්නේ කියන එක. ඒතර නාම කියන්නේ සිත හසිත විලි. ඒ සිත විලි වශයෙන් කරන මහා විනාශය, මහා පීඩාව. අනිත් ඒ භව දශක. භව කියන්නේ ස්ත්‍රී පුරුෂ. ତර සියලුම දෙනාම ස්ත්‍රී පුරුෂ භාවයෙන් නිවැරදි විදිහටම ඉන්ද්‍රියන් පිළිහිටලා තියෙනවද? නපුංසකයි නැද්ද? ඇයි එහෙම වෙන්නේ? ඔව්. එතකොට ඒ සිතුවිල්ල දැන් බුදුරජාණන් වහන්සේ ඔබ පැහැදිලිවම දේශනා කළා. යම් කිසි කාන්තාවක් හෝ පුරුෂයෙක් ඒ තුන්වෙනි ශික්ෂාපදේ කඩනවා නම් යා ස්ත්‍රීත්වය උපදින්නේ ඒ ආත්ම භව සිය දහස් ගණක් නපුසක වෙලා උපදිනවා. එතකොට ඒ ස්ත්‍රී පුරුෂ භාවයේ වෙනස ඒතර ස්ත්‍රියක් ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ලක්ෂණ ස්ත්‍රී භාව රූප පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන භාව රූප පුරුෂ භාව රූප විකෘති කලේ කවුද 10ක් එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය ප්‍රසාද රූප ජීවිත ඉන්ද්‍රිය කර්මයේ අධිපති ඉන්ද්‍රියන් විකෘති කළේවා නපසර ඒතර පුජ්‍යලේද පුජ්‍යලේ කොට වෙච්ච දෙයක්ද සතර මහා ධාතේවා සුද්දාස්ත කලාපයට වෙච්ච දෙයක්ද ඒකට හේතුව මොකද කර්මය නැමැති සිතුවිලි. ඒකයි. ତොර විඥාන පත්‍යා නාම රූපා. ତොර රූපේ දැන් ඒ ස්වභාවයන් අපිට දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දැනගන්න දැක ගන්න. දැක ගන්න තියෙන කර්මයයි. දැනගන්න S දෙකෙන් දැනගන්නේ ස්වභාවයන්. S දෙකට පේන්න දැක ගන්නක් තියෙනවා. හැබැයි ඒ ස්වභාවයට ඇති කරපුවා ඒ ස්වභාවය ඇති කරපු ආකාරය මනසින් දැනගන්න දැක ගන්න මනසින්. දැකගත්ත තැන තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔව් මේ කර්මයම තමයි මේ විදිහට ආවේ. මේ බෙල්ල පැත්තකට හැරිලා ආවේ මේ කර්මය. ඇද කළා පෙන්නවා කාට හරි. පෙන්නනවනේ සමහර යනකොට. ඔළුව ඇද කළා පෙන්න මෙහෙම මෙහෙම කළා. ඇල කරලා ඇද කරලා පෙන්නවනේ. මොකද්ද ඒක? දැන් වචී කර්ම බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියලා වැඩ කරන්නේ නැති හිස් වචන කතා කරනවා. ඊගා භවයේ උපදිනවට කතා කරන්නත් බෑ කන් ඇහෙන්නේ. වහලම දාලේ. මොකද්ද වෙන්නේ? කනත් ඇහුවා, කටත් ඇහුවා. ඒ ඔය දෙකෙන් නිකුත් කල්පනා කරලා කතා කරේ බොරු. එතකොට අනිත් අය ඇහුව බොරු. ඒගොල්ලෝ කන් දෙකෙන් ඇහුවා. දැන් මෙයාට ආයි බොරු කියන්නත් බෑ. බොරු අහන්නත් බෑ. තේරෙනවද කියන එක? එතකොට නාම රූප දෙකේ වෙනසක් දැක්ටි කරලා තියෙන පුජ්‍යලයේ වෙනසක් දැක්ටි කරලා. එහෙනම් පරිස්සම් කරගන්න ඕනේ මේ නාමය නිසා රූපයාගේ ස්වභාවයන් නැති කරනවද? නාමය නිසා රූපයාගේ ස්වභාවයන් නැති කරනවා. එහෙනම් පරිස්සම් කරගන්න ඕනේ මොකක්ද? නාමයේ හෙවත් සිත හා සිත විලී පරිස්සම් කරගන්න ඕනේ. ඒ සිත හා සිත විලී තමයි තීරණය කරන්නේ ඒකව භවයේ හැදෙන සතර මහා ධාතුන් හැදෙන ආකාරය තීරණය කරන්නේ මේ භවයේ සිටුවේදී. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මනෝ සංචේතන ආහාරය කියලා ආහාරයක් දේශනා කරේ. මනෝ සංචේතන ආහාරය මනසේ සකස් වෙනා වූ චේතනාව චේතනාව කියන්නේ කර්මයට. චේතනාව වික්‍රේ චේතනාව කියන කර්මයට. ඒ කර්මය විසින් තමයි අර නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරන්නේ පුච්චලයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් නිර්මාණය කරන්නේ. හැබැයි කතා කරන්නේ අපට වෙච්ච දෙයක් ඇටියෙ. ඒ සම්මුතිය නැහැ. ඒ නිසා හොඳට දැනගන්න හොඳට දැක ගන්න. එහෙනම් ඒ රූපයන්ගේ ස්වභාවය අපිට පැහැදිලිනේ. එහෙනම් ඒ සෑම රූපයකම විකෘතිතාවයක් ඇත්නම් ඒකටත් හේතුවක් තියෙනවා. ප්‍රකෘතිතාවයේ යුක්ත තියෙනවා. එන්න. ඉන්ද්‍රයන් සම්පූර්ණයි. ඇදයක් නැහැ, කුදයක් නැහැ, කුදු නැහැ. එතකොට වෙන විකලාංග නැහැ. මන්ද බුද්ධික නැහැ. කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇස් පේනවා. ඇයි ඒකට අදාළ කර්මයක් කරලා නැහැ. ඒ සිතුවිලි හදලා නැහැ පෙර භවයේ. ඒ සිතුවිලි හදලා නැහැ. එයා හදලා තියෙන්නේ මෛත්‍රී සාගත සිතුවිලි, කරුණා සාගත සිතුවිලි, යහපත් සිතුවිලි, හොඳ සිතුවිලි ආ හැදුවා. ඒ ඒ අනුව යාකට සකස් වන ආකාරයෙන්. පැහැදිලිද කියන එක. එහෙනම් නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවද නේද? නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය. හැබැයි රූප ධර්මයන්ගේ පිළිහිටීම නැතුව නාම ධර්මයට නැවත ක්‍රියාත්මක වෙන්නත් බෑ. මේ පංචෝකාර භව තුල. ඒකෝකාර භවයක නම් ඒකෝකාර කියන්නේ එකම ආකාරي භවයක් තියෙන යසඤ්ඤතලයේ. කල්ප 500ක් අවශ්‍ය තියෙන අසඤ්ඤතලයේ තියෙන්නේ රූපකායක් විතරයි. එතන නාමයක් නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන එකක් නැහැ. ඒ රූපකයක් විතරයි තියෙන්නේ. ඒතර එතන තියෙන සතර මහා ධාතු අර කර්මයට අනුරූපව සතර මහා ධාතුන්ගේ සකස් වීමක් තියෙනවා. එතන විඳීමක් මොහොම මොනක්වත් නැහැ. කල්ප 500ක් ගල් පිළිමයක් වගේ හිටියයි. මෙච්චරයි. ඒතර සතර නාමස්කන්ධයේ තියෙන තව දැනක් තියෙනවා. අගසඤ්ඤායතන විඥානඤ්ඤායතන අකින්නඤ්ඤායතන නිවසඤ්ඤාසඤ්ඤාය. එතන තියෙන නාම ධර්මයන් විතරයි. අනිත් සෑම තැනකම තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක කාම ලෝක ඒ සියලුම තැන්වල තියෙන්නේ පංචවෝකාර රූප වේදනා සංඥා සංකාර විඥාන. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට වේදනා සංඥා සංකාර විඥාන නාම ධර්ම. අර සියලු මේවා රූප ධර්ම. දැන් වර්තමානයේ අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් නාම රූප දෙක සිත විසින් ශරීරය පාලනය කරනවා. සිත විසින් ශරීරය පාලනය කරන්නේ. සිත අන කරනවා. හැබැයි සිතට වැඩ කරන්න බෑ. සිත කියන්නේ නාම ධර්මයක්. මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් පාලනය කරනවා. දැන් උදේ පාන්දර අවදි වෙනවනේ. අවදි වෙන්නේ ශරීරයේද මනසද? මනස නිද්‍රාවට ගිහිල්ලා උදේ පාන්දර අවදි වෙන්නේ මනස. හරි. දැන් මනස කියන්නේ නාම ධර්මය. ඒතර මනස අවදි වුණා. දැන් මනසට නැගිටින්න පුළුවන්. ආ? ශරීරය එහෙම තියලා මනසට නැගිටින්න කිව්වොත් බෑ. හැබැයි මනස කියන්න ඕනේ නේද සතර මහා ධාතුන්ට හිත ගන්න කියලා හරි වාඩි වෙන්න හරි. එතකොට මොකක්ද එතන තියෙන්නේ? නාම ධර්මයේ විසින් රූප ධර්මයන් පාලනය කරනවා. හ්ම්. ඒතර මමද නැගිටින්නේ? අර සිතුවිල්ල ඒතර මනස අවදි වුණා. ඒතර ඒ සිතුවිල්ලක් ආව නැගිටින්නවා. ඒතර නැගිටින්නේ කවුද? ඉතින් නාම රූප දෙක වෙන් කරගන්නකො බලන්නකො මේ නාම ධර්මයන් විසින් මේ රූප ධර්මයන් මෙහෙවන ආකාරය. ඒතර රූප ධර්මයන් කියන්නේ සුද්දාස්ත සතර මහා ධාතු සත්‍යයකොත් නෙමෙයි පුජ්‍යලයකොත් නෙමෙයි ජීවියෙකොත් නෙමෙයි මම කියලා කෙනෙකුත් නෙමෙයි. ඒ සතර මහා ධාතුන්ගේ පාලනය ගෙනියන්නේ අර මේ සිතුවිලි. හ්ම් එතකොට දැන් දැන් නැගිටලා වාඩි වුණා. හරි නැගිට්ටා. දැන් ඊට පස්සේ දැන් අපිට උදේ පාන්දර මනසේ අවදි වෙලා දැන් ශාරීරික රසය කියන සතර මාස 13 දැන් ගත්තනේ. දැන් ඊට පස්සේ ඔක දැන් පිරිසිදු කරන්න යන සිතක් පහළ වෙනවා. ඔව්. ඒක සිතක්නේ පහළ වෙන්නේ. හැබැයි සිතට යන්න බෑ පිරිසිදු කරන්න. සතර මහා ධාතු අරන් යනවා. කාටද වොෂ්රූම් එකට. දැන් ගෙන යන්නේ කවුද? නාමය අන කරන රූපය යනවා. සතර මහා ධාතු යනවා. නාමය කිව් නාමයනේ කිව්වේ යන්න කියලා. ඒ කියන්නේ සිතක් පහළ වුණා කියන්නේ නාමය. ඒතර නාමය අනකලා හැබැයි නාමයට යන්න බෑ. අරන් යන්නේ රූපය. දැන් ගිහිලා දැන් එතනක් තියෙන සතර මහා ධාතුන්ටයි කියලා. බුරුසොත් දස්බෙහෙත් ඒවා සතර මහා ධාතු. දැන් ඒතර මොකද්ද කියන්නේ? දැන් සිත කියනවා දැන් දත්තික බඳින්න කියලා. ඒක දත්තික මොකද්ද? මේක සතර මහා ධාතු. බ්‍රෂ් එක මොකද්ද? ඒක සතර මහා. දත් බෙහෙත් මොනවාද? අර සතර මහා ධාතුන් සතර මහා ධාතුන්ගේ උලනවා. හැබැයි කියන්නේ මම දත් නැද්ද? දැන් මම දත් නැද්දද? ආ? දත් කියන්නේ සතර මහා ධාතු. සුද්දාස්තික කලාපය බ්‍රස්තික බුරුසෝ කියන්නේ සතර මහා ධාතුවේ සුද්දාස්තික කලාපයයි දත් දෙහෙත් කියන්නේ සුද්දාස්තික කලාපයයි දැන් මොකද්ද මොකේ ඉලුවත් තේරුම් ගන්නට කරන්නෙක් නෑ විදින්නෙකුත් නෑ කරවන්නෙකුත් නෑ බිඳවන්නෙකුත් නෑ සිතවිලි පහළ වෙනවා අදාළ එතකොට දැන් ඊට පස්සේ දැන් රූපය බලන්නකො දවස පුරාම මෙහෙවන්නේ මනස විසින් නෙමෙයිද කියලා. මේ නාම ධර්මයේ විසින් නෙමෙයිද මේ රූප ධර්මයේ මෙහෙවන්නේ. දැන් ඊට පස්සේ දැන් ඕකෙන් එළියට එනවා. දැන් ඊට පස්සේ දැනෙන කුසතියෙන් අපහසුතාවයක්. දැනෙන. ඔව්. දැන් කුස කියන්නේ මොකක්ද? මේක ඇතුලේ තියෙන සියලුම කොටස් හතර මහා ධාතු සුද්දාස්ත්‍රක කලාපය. හැබැයි දැන් ඒ කට්ටියට ඉන්න අපහසු නිසා ඒ කට්ටියත් එක්ක තව සතර මහා ධාතු ටික සම්බන්ධ කරනවා. ඒකක් හදාගෙන බොන. ඒකේ මොනවද තියෙන්නේ? සුද්දාස්ත්‍ර කලාපේ ඒකේ තියෙන්නේ. දැන් ඒක මේ සතර මහා ධාතුන් එක්ක සම්බන්ධ කරනවා. හා. දැන් සතර මහා ධාතු ටිකක් දාගත්තා. දැන් මේ සතර මහා ධාතුන්ගේ අපහසුතාවය නැති කරන්න. හැබැයි ඒක දැනෙන්නේ මනසට. හා. හැබැයි කියන මනස ඒක බිව්වා. ඒ කවුද තේබි? සිත බිව්වද? සතර මහා ධාතු සතරමා ධාතුන්ට සතරමා ධාතුන් සම්බන්ධ කරලා දුන්නා. මේක පැවැත්ම ඇදගෙන යන. ඒ කර්මයෙන් හටගන්න රූප කලාප තියෙනවා. සිතේ ප්‍රවෘත්ති අනුව හටගන්න රූප කලාප තියෙනවා. සීත උෂ්ණ අනුව හටගන්න රූප කලාප තියෙනවා. ආහාරයෙන් හටගන්න රූප කලාප තියෙනවා. දැන් ආහාරය දුන්නේ නැත්නම් මේක ඇතුලේ තියෙන රූප කලාප හටගන්න බෑ. ඒතකොට මේක ඇතුලේ තියෙන සතර මහා ධාතු නේද රූප කලාප අර තේක සතර මහා ධාතු නැමැති රූප කලාප. එතකොට ඒ රූප කලාප මේ රූප කලාපත් එක්ක සම්බන්ධ කරලා දුන්නා. ආ පොඩ්ඩක් වෙලා ඉඳගෙන යන්න ඕනේ. දැන් කවුද ඇදෙන්නේ? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට සහයෝගයක් දුන්නා. පැහැදිලිද මං කියන ඒවා තේරෙනවද? මේ සත්‍ය පුජලේ නැහැ කියන එක ඔයත්තන්ගේ සිස්සතන් තුල ජනිත කරන්න මේ ටික පෙන්වන්නේ මේ නාම රූප දෙකක් කරන විකාරය. මේ විකාරයට අපි අහුවෙලා ඉන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප දෙකෙන් මිදීමමයි සැප. මේක යම් තැනක ක්‍රියාත්මක වෙනවා නම් එතන දුකක්මයි තියෙන්නේ. නාම රූප දෙකේ. නාමය පැවතුනත් එතන දුක තියෙන්නේ. එයි අර රූපාවචර බ්‍රහ්ම ලෝකේ ඒ සියලු ආශිවර වෙන එතනින් මෙහාට ආයි මනස ගන්න වෙනවා. අර කල්ප 500ක් තියෙන ඒකෝකාර බව ගල් පිළිමයක් වගේ හිටියා. එතනින් ආයශ අවසන් වුණාම එතන ආයශිතු විල පහලලා ආයෙනවා. එහෙනම් සිතේ පැවැත්ම තියෙන තාක්කල් දුකම තමයි උරුම වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මානිනි මේකේ තියෙන දුකේ පැවැත්මක්. මේ දුකෙන් නිදහස. හොඳයි දැන් ඊට පස්සේ ඉතින් අපි එළියට ඇවිල්ලා දැන් තේකුත් බිව්වනේ. දැන් හරි. ඉතින් ඊට පස්සේ දැන් රාත්‍රියක් මුළුල්ලේ ඇඳගෙන හිටපු ඇඳුම් අපිරිසුදුයි. දැන් මාරු කරන්න. දැන් කවුද කිව්වේ මාරු කරන්න? සිතුවිල්ලක් අමාරු කරන්න. දැන් සිතුවිල්ලක් නැත්තම් මාරු කරන්න පුළුවන්ද මේක? බෑ. ඒ සිතුවිල්ල කියන්නේ නාම ධර්මයක්. හැබැයි නාම ධර්මයට ඇඳුම් මාරු කරන්න බෑ. ඒ රූප ධර්මයට ඇඳුම් මාරු කරන්න. සතර මහා ධාතුව සුද්දාස්තක කලාපේ. ඒතර ශරීරය කියන්නේ සතර මහා ධාතුව සුද්දාස්තක කලාපේ ඒ රූප වස්ත්‍රය කියන්නේ සතර මහා ධාතු සතර මහා ධාතුම පෙරෙව්වා වැහුවා. හරිද? දැන් සිතට හරි. දැන් සිත ඉලක්කයි දුන. දැන් ඊට පස්සේ කියනවා රස්සාවට යන්න ඕනේ. සිත ඉලක්ක එනවද නැද්ද? එනවා. දැන් සිත සිතට යන්න පුළුවන් රස්සාවට. බෑ මේ හතර මහ ධාතුවේ දෙගෙන යන්නේ. තේරෙනවද? නැග්ග බයිසිකලයට හරි වාහනයට හරි. ඒකෙත් තියෙන හතර මහ ධාතු. හා? දැන් පැහැදිලිද? ඒතකොට දවස පුරාම අපි මේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවද නැද්ද? නැත්නම් මම කරනවද සියලු ක්‍රියා? නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. ඒ නිසා මේ ඉස්සල්ලාම ඇති කරගන්න ඕන ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. පිරිසිදුව දැනගන්න ඕනේ නාම රූප දෙකක්මයි තියෙන්නේ. මම මෙතනින් එහාට කියන්නේ නාම රූපවල හේතු මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මේ අංග 12 එකින් එක එකින් එක එකින් එක දේශනා කළා එතනින් එහාට කාංකා විතරන විසුදේ මම කියනවා මේ එකින් එක එකින් එකට ප්‍රත්‍ය වෙන ආකාරය උපකාර වෙන පිහිට වෙන ආකාරය ඒ තුළ මේ නාම රූප දෙකේ ක්‍රියාව කොහොමද මොන විදියටද සිද්ධ වෙන්නේ කියන කාරණේ අවසානිය දෙකම එපාවේ නාමයත් එපාවේ රූපයත් එපාවේ එදාට සංසාරයෙන් ඈතර වෙනවා ඒ තාක්කල් නාම රූප දෙකට ප්‍රිය කරන තාක්කල් නාම රූප දෙකේ පැටලෙනවා ඔක පැටලිලා ඉන්නේ. ගැටයක් ඔකේ තියෙන අන්තෝ ජටක්, බහි ජටක්. ජටයි ජටිත් අපද. තන්තං ගෝතම පුච්චාම සෝයිමන් විජිතේ ජටක්. කොහොමද මේ ගැටේ ඉන්නේ? ඔබ වහන්සේ දේශනා කරන්න කිව්වා. සීලේ පතිච්චය නරෝසපඤ්ඤ. චිත්තම් පංචච්ච භාවය. ආතාපේ නිපකෝ බික්කොස්. සෝයිමන් විජිතේ ජටක්. මෙන්න ගැටේ ලියනවා. සීල සමාධි ප්‍රඥා. ඒ තුලින් ගැටේ ලැබෙනවා. වෙන කිසිම ආකාරයකින් මේක ලැහන්න හම්බෙන්නේ නැහැ. මේ පැරිලා තියෙන නාම රූප දෙක. මේ දෙකම නිදහස් වෙනවානේ. රූපයෙන් නිදහස් වෙන. සමහර අය මේ රූපයෙන් නිදහස් වෙන්න කියලා බෙල්ල වැලක් දාගන්න. එයා දන්නේ මේ සිත තවත් භාවයකට සම්බන්ධ වෙලා කියලා. දන්නවද? දන්නවනම් කීයටක් කරගන්නේ. තේරෙන? ඒ නොතේරෙන හින්දා තමයි ඒක කරන්නේ. ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වටිනාකම තේරෙන්නේ බෙල්ල වැල දාගන්න. ගඟේ පයින්න. ගිනි තියාගන්නවා. එහෙම කළා සංසාරයෙන් මිදෙන්න පුළුවන්. දැන් මේ ආම රූප දෙකේ නොපැවැත්ම තුළ සසරින් මිදෙන්න පුළුවන්ද? නාම රූප දෙකේ නොපැවැත්මයි සංසාරයෙන් මිදීම කියලා කියන්නේ. එහෙනම් අපි දවස පුරාම කරන්නේ මේ නාම රූප දෙකට ප්‍රතිකර්ම නෙමෙයිද? නාමයට ප්‍රතිකර්ම කරනවා. ඒ අපහසුතාවයට පත් වෙන නාමයන්ට පහසුවට වැඩ කටයුතු කරනවා. අපහසුවටපත් වෙන රූපයන්ට පහසුවෙන් එන්න ප්‍රතිකර්ම කරනවා. ඒ ප්‍රතිකම සාර්ථකද? නෑ. දැන් උදේ තේ එකක් බිව්වා. හා දැන් ටිකක් අපහසුතාවයක් නැහැ. මනසටත් අපහසුතාවයක් නැහැ. හතර මා 13ටත් අපහසුවක් නැහැ. හැබැයි ඉතින් තව පැය දෙකක් තුනක් පැය දෙකක් විතර යනකොට මොකද්ද? ඉතින් ඕකනේ දුකයි කිව්වේ. ආ ඕකනේ දුකයි කිව්වේ. දැන් ශාරීරික අර දැන් වොෂ්රූම් එකට ගිහලා හොඳට පිරිසිදු කරගෙන නාවේ. පැය දෙකක් විතර ඕන්නම් ගිහිල්ලා පිරිසිදු පුළුන් කෑල්ලක් අරන් මෙහෙම පියදාලා බලන්න. දුක තේරෙනවා. කැමති දේද වෙලා තියෙන්නේ අකමැති දේද වෙලා තියෙන්නේ කියලා. කැමති දේ කරගන්න වොෂ්රූම් එකට ගිහිල්ලා පිරිසිදු කරන් ආවා. ආයි පුළුන් කෑල්ලක් අරන් මෙහෙම පියදාලා බලන්න. දුබුරු පාට වෙලා නැද්ද කියලා. මොකක්ද වෙලා තියෙන්නේ? දුක් වලට ප්‍රතිකර්මයක් කළා නැවත පෙරළුවේ නදුම් දුර්ගන්ධයක් වෙන නදුම් මාරු කළා අලුත් ඇඳුම් ඇඳලා. තව පැය දෙකක් විතර ගිහිල්ලා පොඩ්ඩක් ඇඳුම ටික දිහා නහය මෙහෙවල බලන්න. මොකක්ද වෙලා තියෙන්නේ? පෙරලලා තියෙන දුකට. දවසේ සෑම වෙලාවකම පෙරලන්නේ දුකට. වාඩි වෙලා ඉන්න කෙනාට තව මොහොතකින් හිට ගන්න ඕනේ. ඉන්න බෑ. පුළුවන්. හිටගෙන ඉන්නකො පැයක් බලන්න. පුළුවන්ද කියලා බලන්න. ඒ බෑ ඊට පස්සේ ඇවිදින්න ඕනේ. ඇවිදින්න බාන පැයක් මොකද වෙන්නේ කියලා බලන්න. ඔය සතර ඉරියව්වෙන් දුක කියන එක වැහිලා තියෙන්නේ. නාම ධර්මයන් රූප ධර්මයන් මෙහෙවනවා. නාම ධර්මයට පහසු හොයනවා රූප ධර්මයන් තුලින්. පැහැදිලිද? දැන් නාම රූප දෙක පිළිබඳව පැහැදිලිද? දැන් එතකොට gedera යන්නේ කවුදද? සත්‍යයක් මනසින් අරන් gedera යන්න එපා. නාම රූප දෙකක් මනසින් අරන් gedera යන්න. මේ සිතක් ආසිතුවිලි තියෙනවා. මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් තියෙනවා. අනේ මං මේක හරියාකාරව නොදන්න නිසා මේ මම තුල මං පැටලිලා ඉන්නවා. මගේ මනස මම කියන ස්වභාවයක පැටලිලා ඉන්නවා. මගේ කියන ස්වභාවයක පැටලිලා ඉන්නවා. මට අයිති කියන ස්වභාවයක පැටලිලා ඉන්නවා. මගේ ආත්මය කියන වැරදි දික්තියක පැටලිලා ඉන්නවා මනස. නෑ නාම රූප දෙකක් තියෙන්නේ. එහෙනම් ධර්ම දේශනාව අවසන් කරන්න. කාලය වෙලා තියෙනවා. දැන් පැහැදිලිද නාම රූප දෙක. නිතරම හිතන්න, නිතරම කල්පනා කරන හොඳට හොයන්න. මේක සත්‍යද අසත්‍යද කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරේ අපිට මේවා දැනගන්න දැක ගන්න. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂ වෙනවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ. ඒ වෙන කිසි දෙයකට වෙන් කරන්න බෑ. තව ධර්මතාවයක් ලෝකේ තවත් ධර්මතාවයක් තියෙනවා කියලා මේ ලෝකේ කිසි කෙනෙකුට පෙන්වන්න පුළුවන් කමන්නේ. ඒ යම් ධර්මයක් පෙන්වනවාද මේ ධර්මතාව දෙක තුළ ඇතුළත්. එක්ක නාමයට ඇතුළත් කරන්න වෙනවා, එක්ක රූපයට ඇතුළත් කරන්න වෙනවා. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලි? ඒ කියන්නේ ඒවා. ඊට පස්සේ කියන්නේ තියෙන්නේ ආයතන ස්පර්ශ වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ මේ ටික කියලා ඊට පස්සේ ඔගේ ප්‍රත්‍ය විභාගය කියනවා ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙන ආකාරය පිහිට වෙන ආකාරය මේකේ විභාගය කියනවා ඒකාංකා විතරන විසුද්ධියදී එතකොට තේරෙයි මේ මොකද්ද අපි කරන්නේ කරන විකාරය මොකද්ද කියලා <laughs> තේරෙනවද හොඳයි